එහෙමයි ස්වාමීන් වහන්සේට ඊටාත්ම පැහැදිලි ලෙස ස්වාමීන් වහන්සේ කියලා දුන්න අපිට දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ සඳහන් කළා ඒ වගේම අපි දන්නවා බුද්ධ කාලේ විශේෂ මහරහතන් වහන්සේලා නිින්ද නැතුව අවුරුදු ගණන් ගත කළා. එතකොට ඇතැම් ස්වාමින් වහන්සේලා මහරහතුන් වෙන්න ඉස්සෙල්ලම පවා එහෙම නිදි වර්ජිතව ගත කරලා තියෙනවා. පොඩි කාලයක් නෙවෙයි අවුරුදු ගණන්. නමුත් දැන් අපි අපි ගත කරන දැන් මේ ඉන්න වර්තමාන කාලයේ විද්‍යාඥයින් දොස්තරලා කියනවා යම්කිසි ප්‍රමාණයක් නිින්ද නැත්තම් අපිට මනස විකල් වෙන්න පුළුවන් ඒ වගේම ගොඩක් කල් හිටියොත් මිය යන්න පවා පුළුවන් කියලා. නමුත් ඒක එහෙම වගේම තවත් දෙයක් පුද්ගලිකව අත්දැකීමෙන් දකින්න දෙයක් තමයි හොඳට භාවනාව සිද්ධ වෙනවා නම් අවශ්‍ය නිින්ද අඩු වෙනවා. ගොඩක් අඩු කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ වුණත් නිින්ද නැතුවම ඉහිටියේ කොහොමද කියන එක ඇත්තටම දැන් මට හිර වෛද්‍යවරු කියන්නේ භෞතික විද්‍යාව වශයෙන් ගත්තාම මේ කයේ ගෙවි යන කොටස් නැවත වැඩෙන්න ඕන තෙහෙට්ටු අඩු වෙන්න ඕන ස්ට්‍රෙස් එක අඩු වෙන්න ඕන ඒ නිසා කෙනෙකුට නිින්ද අවශ්‍යයි. එතකොට ඒ සාමාන්‍ය ප්‍රත්‍යඥ පුද්ගලයෙක් පිළිබඳව දෙන අර්ථකථනය. එතකොට අර විදිහට භාවනා කරන කෙනෙක් දැන් ඔබතුමාම කිව්වා වගේ සමාධිය වැඩෙනකොට අපට නිින්දේ අවශ්‍යතාවය අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? මානසික තෙහෙට්ටුව සහ කායික තෙහෙට්ටුව අවම වෙනවා. ඊළඟට අපට නොනිදා භාවනා කරන්න නම් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ කායික වශයෙන් ඇති වෙන තෙහෙට්ටුව කොහොමද සමනය කරගන්නේ? කායානුපස්සනාව හරියට අපට පුහුණු කරන්න පුළුවන් නම් ධාතු මනසිකාරය හරියට පුහුණු කරන්න පුළුවන් එතකොට මේ නාම රූප ධර්ම එකින් එක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලා හරියට හඳුන ගන්නට පුළුවන් නම් ඒ බඳු කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ ධාතු සමතාවය ඇති කරගන්න. අර ඉන්ද්‍රිය සමතාවය ඇති කරනවා වගේම මේ ධාතුන් සමතුලිත කරන්න. ඒකට මනසින් යම්කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය කෙනෙකුට දැන් බුදුරජාණන් වහන්සේ වුණත් Nirodha Samapattiyට සමවැදිලා ඉන්නේ දින 7යි. මොකද Nirodha Samapattiyට සමවදින්නේ මනස. නමුත් මේ කය භෞතික කයක්. මේක නඩත්තු වෙන්නට ඕන. මේකට ආහාර පාන ඕන. ඒ නිසා රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පවා දින 7යි Nirodha Samapattiyට සමවදින. හැබැයි අපි දකිනවා තව විශේෂ අවස්ථාවක් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා දින 49ක්. ඒ කියන්නේ සති 7ක් උන්වහන්සේ මොකක්වත් ආහාර පාන මොකක්වත් පිළිබඳව කතාවක් නැතුව සති හතක් ගත කරා. ඒතකොට කොහොමද ගත කරන්නේ? ඒ තමයි අර මනසෙන් සමනය කරගන්නේ. ඉතින් ඒ නිසා මේ මනසෙන් සමනය කරගැනීමේ හැකියාව වර්ධනය කරගත්තු කෙනෙකුට තමයි අර தත්ත්වේ නඩත්තු කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර කිව්වා වගේ සතියක් අමාරක් යනකොට සිහිම උර්ජා වෙලා ඇදගෙන වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කොයි දේ වුණත් අපි කරනකොට දැන් ඔබතුමාගේ ප්‍රශ්න දෙකම අහපු එක ඉතාම වටිනවා. එහෙම නැත්නම් දැන් මේ මේ දේශනාව අහගෙන ඉන්න සමහර කෙනෙක් ඒ වගේ තැන් වැරදි විදිහට අල්ලගන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම වැදගත් ඒ තැන් අපි හොඳට निराවුල් කර ගැනීම මේ හැම දෙයකින්ම අදහස් කරන්නේ නිකන් අහක තියෙන ප්‍රශ්න දාගෙන අකාලේ මැරෙන්න දඟලනවා කියන එක නෙමෙයි. මේ හැම එකකින්ම කරන්නේ අර ක්ලේශයන් මැඩ පවත්වන්න. මේ අනිත් එක තමයි අපි පෙර දින එකක් කිව්වා අත්ත කිලමතාන යෝගය වෙනයි දුතාංග වෙනයි. දුතාංගවලදී තා බරපතල කැපකිරීම කරනවා. එතකොට දැන් සම්පූර්ණ මේ එක් ඉරියව්වකින් පවතින්නට නේසජ්ජිකංගයේ සමාදන් වෙන පස්සේ ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව එතකොට ඒ එක ඉරියව්වකින් පමණක්ම තමන් දානේ වළඳන්න ආදී ඒ කටයුතු සිද්ධ කරන්න. ඒතකොට මේ විදිහට කරන්න පුළුවන් වෙන්නේ අර නිකන් අනවශ්‍ය දුක් ගැනීමක් හැටියට නෙමෙයි. අත්ත කියලා මතාන යෝගයේ තුල තියෙන්නේ සසරේ කරපු දුක් විඳලා නිවා කරනවා කියන වැරදි දෘෂ්ටියත් එක්කලා කය සමතුලිත කරගන්න නිකන් දුක් විඳිනවා. හැබැයි බුදුදහමේ කියවෙන මේ ප්‍රතිපදාව තුළ මජ්ක්‍ධිමා පටිපදා කියලා කියන්නේ කය විනාශ කරගන්න ක්‍රමයක් නෙවෙයි කය සමබර කරගන්නවා හැබැයි ක්ලේශයට ඉඩක් දෙන්නේ නැහැ දැන් මේ ගොඩක් ಜಾති ඉල්ලා සිටින්නේ ක්ලේශය විසින් අවශ්‍යතා තියෙනවා ආහාර ගැනීම අවශ්‍යයි මල මුත්‍ර බැහැර කිරීම අවශ්‍යයි නිින්ද අවශ්‍යයි ඒ අවශ්‍යතා තියෙනවා හැබැයි සමහර අවශ්‍යතාවයන් අපිට සමනය කරන්න පුළුවන් මනසේ මට්ටමට ශක්තිමත් කරගත්තා එතකොට මනස ශක්තිමත් නොකරගෙන අවශ්‍යතා සම්පාදනය නොකර ඉන්න උත්සාහ කළොත් එතන අර අත්තකිට මත අනුയോഗය කියන අන්තයටයි වැටෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා පවත්වන්නට ඕන අවශ්‍යතා ගැනත් යම් කිසි කෙනෙකුට නොසලකා හරින්නට පුළුවන්. ඒ මට්ටමට ඉන්ද්‍රිය සමතාවය ධාතු සමතාවය ඇති කරගන්නට මනස පුහුණු කරගත්තා. එහෙම බැරි කෙනෙක් වුණොත් ඔච්චර කාලයක් පවතින්න වෙන්නේ නැහැ.